අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අපේ 185 වෙනි වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ධර්ම සාකච්ඡාවකට නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමකට එළඹිලා තියෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාව ආරම්භ කරමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 16ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මින් පෙර නිස්සරණ වනයේ වැඩසටහන් වලට සහභාගී වූ අයෙක් වෙමි. පර්යංක භාවනාව මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මම භාවනාවට වාඩි වී මම දැන් මෙතන යනුවෙන් සිතමින් මා ඉඳගෙන සිටින ඉරියව්ව සිතින් මවා ගනිමි. මෙසේ මද වේලාවක් සිටින විට හුස්ම රැල්ල ප්‍රකට වේ. ආශ්වාස වාතයේ සිසිල්ය. එය නාසයේ මැද කොටසේ ඇතුළත බිත්තිවල හැපි වේගයෙන් ඇතුළට ඇදී යයි. මොහතක විරාමයකින් පසුව ප්‍රස්වාස වාතය මදක් උණුසුම්ව සෙමෙන් ඉහළට අවුත් නාසයේ ඇතුළත බිත්තිවල හැපෙමින් එළියට එයි. මෙදෙස සතිමත්ව බලා සිටින විට කිහිප විටක්ම සිත බාහිර අරමුණු කරා යොමු විය. එවිට නැවත මූල කර්මස්ථානයේ අරමුණු කෙලිමි. මෙහිදී වහා මූල කර්මස්ථානයේ පෙර පරිදිම දැනි. කිසිදු වෙනසක් නොදැනුනි. මෙසේ මද වේලාවක් බලා සිටින විට ශරීරයේ දැනීම මෙන්ම සිරුර ආසනයේ තදට ස්පර්ශ වී තිබූ අයුරු, පා එකිනෙක ගැටී තිබූ අයුරු, පොළවට තද වී තිබූ අයුරු ක්‍රමයෙන් අඩු වී තුනී වී සැහැල්ලු වී නොදැනී ගියේය. මේ අවස්ථාවේ මූල කර්මස්ථානයේද නොදැනී උදරයේ පිම්බීම හැකිලිම පමණක් ඉතිරි වී තිබුණි. මා එය අරමුණු කොට එදෙස බලා සිටියෙමි. මද වේලාවකින් එයද තුනී වී සියුම් වී අතුරුදහන් විය. මා සිදුවන දේ ගැන සතිමත් වීමි. මේ අවස්ථාවේදී අපහැදිලි රූප විවිධ වර්ණ දැඩි ආලෝක වරින් වර මතුවිය. මා එදෙස බලා සිටීම පමණක් කළෙමි. මෙසේ මද වේලාවක් ගතවන විට උදරයේ පිම්බීම හැකිලිම හා ආශ්වාස ප්‍රශ්වාසය ඊතා සියුම්ව දැනෙන්නට පටන්ගෙන සාමාන්‍යයෙන් දැනෙන ගොරෝසු తත්වයේ දක්වා වැටුනි. සමාන ගොරෝසු తත්වයේ දක්වා පැමිණි බව වැටහුනි. එවිට මම නැවත මූල කර්මස්ථානය මෙනෙහි කළෙමි. එවිට එය නැවත තුනී වී නොදැනී ගියේය. සිරුරේ සැහැල්ලු බව දිගටම පැවතුනි. විනාඩි 45ක් පමණ එක දිගට මෙය 3-4 වතාවක් සිදු වූ බව හැඟේ. මේ හැම දෙයක්ම සිදු වෙද්දී සිතුවිලි වරින් වර ඇති ඇති වී නැති වී ගිය බව සතියෙන් දුටු වෙමි. එම සිතුවිලි භාවනාවට කිසිදු බාධාවක් නො වූ බව සතුටින් ප්‍රකාශ කරමි. සක්මන මම මුලින් වම දකුණ යනුවෙන් සක්මන් කරමි. ලනුපැද පා ලනුපැදුරේ ගැටෙන අයුරු එහි රළු ගතිය කෙඳි යටිපතුලේ ඇනෙන සුළු බව එයින් ඇතිවන සියුම් වේදනාව දැනේ. පා පොළවේ ගැටෙන විට සිරුරේ බර පයෙන් පයට මාරුවන අයුරු නිරීක්ෂණය කළෙමි. එහිදී සිරුරේ බර දකුණු පයට මාරු වෙද්දී සිරුරේ දකුණු පස මාංශ පේශි වරහන් තුල මුහුණේ පවා තද බවක් දැනේ. ක්‍රමයෙන් සිරුරේ බර වමට මාරු වෙද්දී දකුණු පස ලිහිල් වී වම් පස තද ගතිය දැනෙන බව වැටහුණි. මෙසේ දිගටම සක්මනේ යෙදීමේදී අධික නිදි මත දැනි. ඉදිරියට යා නොහැකිව නැවතුන විට නිදි මත අතුරු දහන් වේ. නැවත වම දකුණ යනුවෙන් සක්මන් කරන විට යලි පෙර පරිදිම නිදි මත වේ. මේ අතරතුර සිටිවිල්ලක් හා බාහිර අරමුණක් වෙත යොමු වූ විටද නිදි මත අතුරු දහන් වන බව නිරීක්ෂණය කළෙමි. එදිනෙදා කටයුතු හැකි පමණ සතිමත්ව කිරීමට උත්සාහ ගතිමි. දාණය ගැනීමේදී මේ වඩාත් හොඳින් කළ හැකිය. එහිදී අකණ්ඩව සිත විසිර නොදී ආහාර අනන අයුරු පිඩු කරන අයුරු මුවට දමා ගන්නා අයුරු හොඳින් නිරීක්ෂණය කරමි. මෙසේ සතිමත්ව ආහාර ගැනීමේදී එය මුඛය තුල කැබලිවන අයුරු හා ඒවායේ වෙනස් වෙනස් රස හොඳින් දැනේ. ইহත විස්තරය සලකා බලා මගේ භාවනාවේ දියුණුව සඳහා උපදෙස් ලබා දෙන සීක්වා. අප වෙනුවෙන් කරන්නා වූ මේ උතුම් සාසනික සේවාව තව চিරාත් කාලයක් කරගෙන යාමට අවශ්‍ය නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔය මේක හොඳයි වාර්තා කරලා තියෙන විදිය හොඳයි. ඉතින් අර ඉස්සල්ලා ආනපන ගැන කියනකොට වගේ කොච්චර වෙන්දට වැඩි ප්‍රමාණයක් හුස්මට හිත යන්න පුළුවන්ද? සක්මන් කරනකොට කොච්චර වැඩි ප්‍රමාණයක් පීවර තියන්න පුළුවන්ද කියන එකට පොඩි අනුග්‍රහ වෙන විදිහට වැඩ කරගෙන යන්න වරින් වර මේ වගේ වාර්තා ඉදිරිපත් කරන්න. එතකොට හිතට ධෛර්යයෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මුලින් ඔසවමි තබමියයි මෙනෙහි කරමින් සක්මන් කළෙමි. පසුව පාදයට සිත යොමු කරමින් ඔසවමි තබමි යනුවෙන් මෙනෙහි නොකර සක්මන් කළෙමි. පාදයේ විලුඹ මුලින් වදී දෙවනුව අයිනද තුන්වෙනුව ඇඟිලි සහිත ඉදිරිපසද පොළවේ වදින බව දැනගතිමි. පතුලෙහි පොරළු ඇනෙන විට විලුඹට වඩා වේදනාවක් පාදයේ ඉදිරිපසදී දැනේ. එසේම දකුණු කකුලට වඩා වැඩි වේදනාවක් බරක් වම් කකුලට දැනේ. වියලි වැලි මත සක්මන් කරනවාට වඩා සුවයක් තෙත වැලි පොළවේ සක්මනේදී දැනුනි. එසේම ශාලාව තුල සක්මනේදී දැනෙන නිදි මත වැලි මළුවේදී නොදැනුනි. සිත වරින් වර පිට ගියද දිගටම අරමුණේ සිත රැඳී පවතී. පර්යංක භාවනාව මම දැන් මෙතන යන්නෙන් පටන්ගෙන ආනාපාණයට සිත යොමු කළෙමි. පටන් ගැනීමේදීම ආශ්වාසය ප්‍රශ්වාසයේ සියුම්ව දැනුනි. ආශ්වාසයේ සියුම්ව කෙටිවත් ප්‍රශ්වාසයේ ඊතා කෙටිවත් සියුම්වත් දැනුනි. මේ සියුම් බව නිසාම සිත සිතුවිලි ඇති කරන බවක් දැනුනි. කය පිළිබඳ කිසිවක් නොදැනුනි. නිදිමතක් ඇත්තේම නැත. ස්වාමින් වහන්ස මේ தത്വයේදී මා කමක් කුමක් කළ යුතුයදයි පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. නිවසේදීට වඩා දවස පුරාම මෙන් සතිය පවතී. ධානය කෙබඳුද යන් ධානය කෙබඳුද? එය කුමක්දයි පහදා දෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම අවබෝධ වේවා. මේක උත්සාහ කරලා තියෙනවා නිදිමත එනවා වගේ ඇතුළේදී ඉන්නකොට පිටදී නෑ කියලා. නමුත් ආයත් වාක්‍යය ලියලා තියෙනවා මට නිදිමත එන්නේම නෑ කියලා. ඉතින් මේ කියන්නේ ඇතුළත රචනය ඇතුළත පටලවිල්ලක් තියෙනවා. ඔක ඉස්සරහට යන ඒවා සුද්ධ වෙලා යයි. ධානය මොකද්ද කියලා මම අහන්න බලාගෙන ඉන්නේ මේ මේ කියලා දීලා මම අහන්න බලන. ඒගොල්ලෝ මගෙන් අහනවා දැන් ඒකත් කියලා තමයි ධානයත් කියලා දෙන්නේ කියලා. ඒ නිසා මගෙන් හම්බ වෙන්නේ නැහැ ඒවා. මම කියන්න දන්නේ මෙන්න මේමයි මේකේ පොතේ දීලා තියෙන්නේ කියලා මම කරලත් නැහැ භාවනා කරලත් නැති කෙනෙක් විදිහට කතා කරා. ඒකට වෙන්නේ මේමයි කියන එක මට කියයි කියලායි මම බලන්නේ. එහෙම නැත්නම් මේ ගෙදර ගෙදර කියලා කියන්නේ ධ්‍යාන වෙච්චාම මෙන්න මෙහෙම අං එනවා කහ පාට වෙනවා නිල් පාට වෙනවා කියලා කිව්වොත් මෙන්න මෙහෙම ධම්මජීව හැමර කිව්වයි කියලා ගිහිල්ලා ගලපත්‍ර ගන්න. අපි ආවේ යුවට. අපි අයිගා ප්‍රශ්නේ. ගරුතර ස්වාමින් වහන්සේ භාවනාව සඳහා මම ආදුනිකයෙක් වෙමි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව සක්මන් භාවනාව වම දකුණ ලෙසට පටන්ගෙන සතිය පවත්වමින් කරගෙන යාමේදී ශබ්ද සහ වෙනත් කාරණා කෙරෙහි සිත දුවන බව දැනගතිමි. නැවතත් දකුණ වම ලෙස සතිය පවත්වමි. සිත පිට දුවනා බව දැනගන්නා නිසා සතුටක් දැනේ. ජීවිතයේ පළමු වතාවට වැලි මලුවක සක්මන් කළෙමි. ඉන් ඊටමත් සැනසිලිදායක සුවයක් සිතට දැනේ. පර්යංක භාවනාවේදී මුලින්ම හොඳින් වාඩි වී කොන්ද කෙලින් තිබේද ආදී ලෙස ඉරියව්ව පරීක්ෂා කරමි. ඉන්පසුව හුස්ම වෙත සතිය පවත්වාගෙන සිටිනා විට මාහට හුස්ම රැල්ලේ සිසිල් උණුසුම් බව හෝ හුස්ම රැල්ල ස්පර්ශ වන ස්ථානයක් ගැන නොදැනී හුස්ම ඉහළ පහළ යන බව දැනේ. මෙසේ හුස්ම රැලි 10ක් 12ක් පමණ පසු එය නොදැනී යයි. බාහිර ශබ්ද නිසා සිත මදක් පිට දුවන මුත් සක්මන් භාවනාවේදී තරම් සිත පිට දුවන්නේ නැති බව හැඟේ. සිත දුවනා බව දැනගෙන නැවත හුස්මට සතිය පවත්වන නිසා සතුටක් දැනේ. දිගටම හුස්ම කෙරෙහි සතිය පවත්වන විට ඉක්මනින්ම හුස්ම නොදැනී යයි. එහෙත් මා මෙතන වාඩි වී සිටිනා බවට සතිය පවතී. එලෙස කොපමණ වේලාවක් සිටිනවාදැයි නොදනිමි. එකවරම දෑස විවර වූ වාසේ එලියක් පෙනුන නිසා දෑස වෙත සිත යොමු කළ විට දෑස් විවර නොවි පෙනෙනා එලියක් බව මට වැටහුණි. ටික වේලාවකින් එම එළිය මදක් වැඩි වුණි. නමුත් ඊතා තද එළියක් නොවේ. ඉන් ටික වේලාවකින් වරහන් තුල කොපමණ වේලාවක් දැයි නොදනිමි. එම එළිය නැති විය. මම මෙතැන ලෙස සතිය පවතින බව වැටහුණි. සාමාන්‍යයෙන් පැයක කාලයක් පර්යංකයේ එකම ඉරියව්වෙන් සිටිය හැක. මේ පිළිබඳව මට සතුටක් ඇතත් පෙනෙන ආලෝකය ගැන සැකයක් පවතී. මා යම් වැරදි දෙයක් කරන්නේ දැයි සිතේ. මේ පිළිබඳව මාහට කිසිදු දැනුමක් නොමැති බැවින් යම් නිවැරදි කර ගැනීමක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් අනුකම්පාවෙන් වදාරන සේක්වා. ඔබ වහන්සේට වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. නිදුක් වේවා නිරෝගී වේවා මේක බැලුවොත් වාක්‍ය පහක් හයක්ම තියෙනවා මට මුලැමැදාග පේන්නේ නැහැ නාසිකාග්‍රේ පේන්නේ නැහැ මට මේ මේ තැන් වල නොදැනී යනවා ආදි වශයෙන් අපි නොදන්න ශේෂ්ත්‍රයට ආරම්භයක් අරගෙන තියෙනවා යමක් දැනෙන්නේ නැත්නම් කවදාකවත් එකකින් ප්‍රශ්නයක් එන්නේ නැහැ අපිට ප්‍රශ්න එන්නේ දන්න දේෙන් තමයි නොදන්න දෙයට තියෙන බය නිවනට තියෙන බයයි ඒ නිසා භාවනාවේ නොදැන දැන ගෙනියනකොට නිවනට බය කෙනා ඉතින් රැය හඳේ ගෙදර තුවන්නේ. ඒ නිසා නොදැනීම පැත්තට පුළුවන් තරම් යන්න බලන්න. ලෑස්තිලා යන්න. ඉතින් ගියාට පස්සේ ඒක ලියන්න භාෂාවකුත් නැහැ. ඒකෙන් ප්‍රශ්නයක් ඇති කරගන්නත් බෑ. ඒකෙමත් ප්‍රශ්න ඇති කරගන්නවා මේ විචිකිච්ඡාව කියන චෛතසිකේ. ඒක නිසා පුළුවන් තරම් නොදැනෙන දෙයකින් නොදන්න දෙයකින් කදා ප්‍රශ්නයක් එන්නේ නැහැ. අපිට එන හරියක් ප්‍රශ්නේ දන්න දෙයක්. තණ්හාවෙන්මයි ප්‍රශ්නේ එන්නේ. ඒ නිසා නොදැනීම පැත්තට යනවනම් ඒකට තල්ලුව දෙන්න පිට පිට ගියාට කමන්නේ ඔය লীලා තියෙන විදිහට පිට නැවත අරමුණට ගන්න පුළුවන් කියලා ඒ සතුට වගේ දන්න දේ තුල කවදාවත් නිවන නැහැ. දන්න දේ ගෙවන් කිරීමෙන් දන්න දේට ප්‍රතිපක්ෂව දන්න දේට සාපේක්ෂව නොදන්න දේට එන්න හදන ආරම්භයක් මේකේ පේන්න තියෙනවා. ඒකට සාදරව යන්න සාදරව ගිහිල්ලා පුළුවන් තරම් බලන්න දන්න දේ කෙලස් දන්න දේ ප්‍රශ්න, දන්න දේ ඝර්ෂණයක්. නොදන්න දේ ප්‍රශ්න නෑ, කෙලෙස් නෑ, ඝර්ෂණයක් නෑ. අන්න ඒකට හිත පුරුදු කරන්න. එතකොට Tamand මේ Taman තුලම තියෙන මේ පැත්තට එලියක් එන්න පටන් අර ගන්නවා. ඒ අතරමැදෝ පේන දේවල් ආලෝක පෙන්වන අනමන කියන ඔව් එච්චර ගණන් ගන්න යන්නේ නැතුව ඔය යන විදිහටම දිගට කරගෙන යන එක තමයි අනමය. යන ක්‍රමයට දිගටම අනුග්‍රහ කරන එක තමයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනාවට ආදුනිකයෙක් වෙමි. පර්යංක භාවනාව පළමුව මා පහසු ඉරියව්වෙන් සිට හුස්ම ඉහළ පහළ ගැනීම අරමුණු කොට සතිය වැඩිවීමට පටන් ගතිමි. බොහෝ වේලාවන් වල සිත වෙනත් අරමුණු කරා ගියද ඒ බව හඳුනා දැනගෙන පසුව නැවත කලින් සිටි අරමුණ කරා ගියෙමි. විටක මා සිතාම හුස්ම ගන්නා බව දැනුන නිසා සිතෙහි කිසිදු සිටිවිල්ලක් නැති තත්වයට ගැනීමට උත්සාහ කළෙමි. එයට මා වැඩි කැමැත්තක් දැක්වූයෙමි. ඒ තත්වයෙන් පළමුව විනාඩි 5ක්ද පසුව විනාඩි 5ක් 10ක් අතර කාලයක් සිටීමට හැකිවිය. එම තත්වයෙන් සිත තබා ගැනීම වඩාත් පහසු හා නිදහස් බවක් තේරුම් ගතිමි. පසුව එලෙස කිහිප වතාවක් සිදු කළෙමි. එය නිවැරදිද? මාහට උපදේශක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව මෙය මූලික උපදෙස්වලට අනුව කිරීමේදී සිටගෙන ඉන්නා විට ශරීරයේ බර සමසමව පාදවලින් බෙදී යන බවත් මෙනෙහි කොට වම දකුණ ලෙස පාද ඉදිරියට තැබීමේදී සිරුරෙහි බර පාදයෙන් පාදයට මාරුවන බවත් පොළවෙන් පාදයට යෙදෙන පීඩනයත් හඳුනා ගනිමින් පසුව ක්‍රමයෙන් පොළවේ සියුම් සීතල උණුසුමද ලනුපැදුරේ රළු බවද පාදයේ සියුම් දැනීම් වලට සිත යොමු කර විනාඩි 45ක් පමණ සිදු කළෙමි. පර්යංක භාවනාවට වඩා වැඩි වේලාවක් මනා සතියෙන් අවබෝධයෙන් සිදු කිරීමට හැකිය. ඉදිරියට කරගෙන යාමට උපදේශක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මෙවන් කටයුතු තවත් ඉදිරියට කරගෙන යාමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. පරියංකේදී අපි අර කලින් ගත්ත උපමානය ගන්න පුළුවන්. හිතේ ගොඩාක් ගොරෝසු අරමුණ තියෙනවනම් ගොඩක් ගොරෝසු කෙලස් තියෙනවා. බලාගෙන ඉන්නකොට ඉන්නකොට අරමුණ සියුම් වෙනවනම් කෙලස් සියුම් වෙනවා. නොදෙනී යනවනම් කෙලස් නොදැනීම යනවා. ඉතින් ඒ தත්ත්ව ගොඩක් කරලා පවත් ගන්න පුළුවන් නම් ඒක නිකන් මහමෝද මැද දිවයිනක් හදාගත්තා වගේ මේ කෙලෙස් සාගරේ යම් යම් තැන්වල අපිට රැල්ලට දෙමින් නැතුව වෙලියා ඉන්න පුළුවන්. ඉතින් ඒක හොඳද කියලා අහනවා. ඉතින් ඒක හරි අමාරුයි මේ පිට කෙනෙක් පටවන්න බලන්න ඒ විදිහට මොනවාක්වත් නොදැනී ඉන්න වෙලාවෙද ආතතිය අසහනේ තියෙන්නේ එහෙම නැත්නම් මොනවා හරි දැනෙන වෙලාවෙද කියලා. මෙන්න මේ දෙක පිළිබඳව වචනයක් කියන්න පුළුවන් නම් මට දැනෙනකොට ආතතිය අඩුයි අසහනේ අඩුයි නොදැනනකොට ආතතිය වැඩි අසහනේ වැඩි. නැත්නම් දැනෙනකොට මට ආතතිය අසහනේ වැඩි නොදැනෙනකොට අඩුයි කියලා අන්න ඒක වාර්තා කරන දවසට යනම නම් ඒකට ලෑස්තිලා යන්න ඕන. අන්න ඒක වාර්තා කරන විදිහට භාවනා කරන්න භාවනා කරලා ඒ දැනෙන දේට සාපේක්ෂව නොදැනෙන දේ නොදැනෙන දේට සාපේක්ෂව දැනෙන දේ කියන දේ පිළිබඳව සූදානමට සූදානමේ මුලින්දලම භාවනා කරනවා නම් තමන්ට මේ වார்த்தාවක් සකස් කරන්න පුළුවන්. ඔయిత වැඩි අහගෙන ඉන්න එකනට තොරතුරු ලැබෙන විදියට නිසා උත්සාහ කරලා බලන්න මගෙන් අහන වෙනුවට මොනවක් නැති වෙලාවද කරන්න ඕනේ කාර්යද වැරදිද කියලා. ඒ වෙලාවේදී අසහන වැඩි ආතතිය වැඩි මොනවද දැනෙන වෙලාවේදී ආතතිය වැඩි ආසහන වැඩි කියන එකත් නිරීක්ෂණය නිරීක්ෂණය කරලා වාර්තාට ඇතුල් කරන්න කියලා ඉල්ලා හිටින්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනාවට ආදුනිකයෙක් වෙමි. පර්යංක භාවනාව මගේ මූල කර්මස්ථානයේ වන්නේ හුස්ම ගැනීම හා පිටකිරීම වේ. හුස්ම ගැනීම සිසිල්වන අතර හුස්ම පිටකිරීම උණුසුම් වේ. භාවනාවේ මද වේලාවක් යෙදී සිටියේදී මගේ සිත අනාගත හා අතීත සිදුවීම් ආවර්ජණය වන අතර ආපසු මූල කර්මස්ථානයට පැමිණිය යුතුයයි සිහියට නැගී එසේම භාවනාවේ යෙදී සිටියේදී ඉරියව්වේ අපහසු බවක් හැඟවෙන අතර බොහෝ අවස්ථාවල ඉරියව්ව වෙනස් කිරීම නිසා භාවනාවට බාධා පැමිණෙනු ඇත. සක්මන් භාවනාව මාගේ මූල කර්මස්ථානයේ වන්නේ වම දකුණයි. මම මද දුරක් සක්මනේ යෙදෙන විට මගේ කකුලේ යටිපතුලට බර ගතියක් දැනේ. එසේම මගේ සිතුවිලි අතීත අනාගතයට ගමන් කරන අතර නැවත සිත මූල කර්මස්ථානයටගෙන සිත පාලනය කොට භාවනාවේ යෙදිමි. මගේ භාවනාවේ යම් අඩුපාඩු ඇතොත් තවදුරටත් උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් යුතුව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් හා නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මම මේ කියන දේවල් භාවනාව පිළිබඳ අඩුපාඩු නෙවෙයි වාර්තා කිරීම පිළිබඳව දෙපොලක සඳහන් කරලා තියෙනවා සාමාන්‍යයෙන් හිත පිට ගියාම නැවත අතීත අනාගතයට හිත පිට ගියාම නැවත ගන්න පුළුවන් කියලා. ගත්තට පස්සේ කොහොමද අරමුණ වැටෙන්නේ? හිතේ පශ්චාත්තාවයක් තියනවාද කියන කරුණු මේ වෙනකොට අපි සාකච්ඡා කරලා සභාවට මතු කරලා දීලා තියෙනවා. ඒ ටික සඳහන් වෙලා නැහැ. ඒක එක අඩුපාඩුවක් විදිහට කියනවා. මේ භාවනා අඩුපාඩු නෙවෙයි මම කියන්නේ ලියමනේ අඩුපාඩු. දෙක මට ටික වෙලා ගියාම කයට අසහනයක් අපහසුකමක් පේනවායි කියලා. ඉතින් මේ කයට අපහසුකම කියලා කියන්නේ සතිය තියෙන බවට ලකුණක්ද නැත්නම් සතියට අරියාදුවක්ද? සතිය පාටන්න කරදරයක්ද කියලා බැලුවොත් ඒ ලියන වචනෙන් තමයි අල්ලගන්න පුළුවන් ඉන්නේ බහන ඉදිරියට යන කෙනෙක්ද පස්සට යන කෙනෙක්ද කියලා. අපි උසාවියට කැඳවමුද ලියපෙකන. කැමැතිද අත උසන්න. අද ප්‍රශ්න ගොඩක් තියෙන නිසා වැඩි වෙලා නැහැ. කැමැති නම් අත උසන්න දැම්මම දෙන්න තොරතුරු. එහෙම නැත්නම් අනිත් දවසේ මේ කයේ දැනෙන අසහනය අපහසුව භාවනාවේ තියෙන බවට සතියේ තියෙන බවට ලකුණක්ද? එහෙම නැත්නම් සතියට අරියාදුවක් කරදරයක්ද කියන එක සටහන් කරා. ඔය යන විදිය හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව හුස්ම ගැනීම හෙලීම වශයෙන් බලන යෝගියෙක් වෙමි. පරයන්ක භාවනාව භාවනාවට වාඩි වී හුස්ම දෙස බලා සිටින විට ඉක්මනින්ම හුස්ම සියුම් වේ. විදුලි පංකාවෙන් තල්ලු වන සුළඟ සිරුරේ निराවරණය වූ තැන්වල හැපෙනවා දැනේ. ඒ සමගම මුහුණේ තැන් තැන්වල නලියන ස්වභාවය නිරීක්ෂණය කළෙමි. හුස්ම සියුම්ය. ඇඟ සැහැල්ලුය. වෙන කෙනෙකු සිරුර දෙස බලන ලෙසින් සිරුරේ තැන් තැන්වල ඇති චංචල කම්පන දෙස සිත යොමු කළෙමි. ඒවා වැඩි වැඩියෙන් දැනුනි. පළමුව දැනෙන දැනෙන තැනට හිත යොමු කළත් පසුව හිත යොමු කරන තැන චංචල කම්පන දැකීමට හැකි විය. මුළු සිරුරම හිසේ සිට පාදයේ දක්වා චංචල කම්පන දුටු වෙමි. නැවත හුස්මට හිත යොමු කළෙමි. හුස්ම සියුම් විය. සිරුර පුරාවට සුවයක් දැනේ. මෙලෙස හුස්මටත් චංචල කම්පන වලටත් මාරුවේ මාරුවට හිත යොමු කළෙමි. අපහසුවකින් තොරව පැය ගෙවි ගොසිනි. මෙය විපස්සනාවද චංචල කම්පන පෙන්වන්නේ වෙනස් යැයි සිතමි. භාවනාව අවසන් වූ විට අත් ඇඟිලි තෙරපීමට සිටී. එවිට පහසුවක් දැනේ. එසේ නොකල විට භාවනාවේදී දැනුණු චංචල කම්පන තවදුරටත් පවතින ගතියක් දැනේ. ඔබ වහන්සේගෙන් කාරුණිකව උපදෙස් පතමි. සක්මන් භාවනාව තරුණමක ආදුනි තරමක ආදුනික වුවත් වැලි මලුව වැලි මළුවට ඊතා කැමැත්තෙමි. ඊයේ පරිදිම වම දකුණ ඇවිදින විට කකුල්වල කිතියක් සමාවන්න ඊයේ පරිදිම වම දකුණ ලෙස ඇවිදින විට කකුල්වල කිතියක් වැනි දැනීමක් හටගෙන ඉහළට ගමන් කරයි. මෙය සක්මන නැවතුවද දැනි. එලෙසම සක්මන් කිරීම සුදුසුද? ඔබ වහන්සේට නිරෝගී සම්පත් ලැබේවා. පරියන්කෙන් පස්සේ සක්මන පස්සේ ඉරියව්ව වෙනස් වුණාට අර කය කෙලේ තියෙන අවධානය තියෙනවා නම් මේක මැරිච්ච නැති බවට, නිින්ද ගිහිල්ලා නැති බවට, සිහි මූර්ජා වෙලා නැති බවට නිතරම සංඥාවල් එනවා. ඉතින් ඒ සංඥාවල් දිගේ බලාන ඉන්නවනම් ඉඳගෙන හිටියත් එකයි, හිටගෙන හිටියත් එකයි, සක්මන් කරුවත් එකයි, සක්මනේ ඉඳගන්න ගියත් එකයි, ඉඳගත්තේ සක්මනේ ගියත් එකයි. මේ කය කෙරේ <coughs> අවධානය බලාන හිටියොත් ඒක උදේ ඉඳලා හැන්දෑව වෙනකන් නිින්දෙදී පවා හැම වෙලාවෙම සංඥාවක් නිකුත් කරනවා. මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ, මට ක්ලාන්ත වෙලා නැහැ. මේ හැමේ සෛලය සෛලය පාස සංඥාවන් නිකුත් කරනවා. මට තුවාල වෙලා නැහැ, මට විෂ බීජයක් නැහැ, මට කට්ටක් ඇනිලා නැහැ කියලා. ඉතින් අන්න ඒක බලා ඉන්නවනම් ඒක නිවන වගේමයි. ඉතින් ඒක කියනකොට කියන්නේ මේ කය කියන්නේ නිවන් දැකපු දෙයක්. කයේ හිත තියෙන සාකල් හිත නිවනේ. කයෙන් හිත පිට යනකොට හැම වෙලාවෙම අපායයි. ඒ නිසා පුළුවන් තරම් කයේ මොන ඉරියව්ව හරි කමන්නේ කයෙන් එන මොන වේදනාවක් වුණත් කමන්නේ කයෙන් එන මොන මල හොන්තු වුණත් කවන්නේ. කයෙහි හිත තියාගෙන ඉන්නවනේ නිවන් දැකලා. ඔය ඔය කම්පන චංචල වල ඔය පේන දේවල් වල බලන ඥාන පිරිමකමක් එහෙම තියනවද කියලා? ඒකේ බලන්න මේ වැඩි හිටි මාළුකමක් තියනවද කියලා? ඒක දිහා බලන්න මේ උගත් නුගත්කමක් තියනවද කියලා? ඒක දිහා බලන්න මේ පැවිදිලා උපත වෙලාද කියලා මොකක්වත් නැහැ. ඒ කම්පන චංචල ගති වල කියනවා භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, ගති කියලා. ඕකෙම හිත පවත් ගන්න පුළුවන් නම් ඒක විනාඩි 5ක් නැත්නම් 10ක් ටිකටම නිවනේ තියෙනවා. ඒ නිසා මොන්නම හරි දහං ගැටයක් දාලා කයත් එක්ක ඉන්න බලන්න. ওই පේන දේවල් නිසා අපිට පැහැදිලි වෙනව මැරෙලා නැහැ කියලා. අපිට පැහැදිලි වෙනව මට නිින්ද ගිහලා නැහැ කියලා. පැහැදිලි වෙනව අපිට මන අසතිය නෙවෙයි කියලා. ඔය තුන රැක්කනම් ඊටු ටික ධර්මයෙන් සිද්ධ වෙයි. අතිපූජනීය වූ ස්වාමින් වහන්සේ මම වසර 3ක පමණ සිට නිස්සරණ වනයේ භාවනා කරමි. පර්යංක භාවනාවේදී ආනාපාන සතිය වැඩිීමේදී මාස කීපයක සිට භාවනාවට ඉඳගත් වහාම හුස්ම සංසිඳී ඉහළට ඇදී යන්නක් මෙන් දැනෙන අතර ප්‍රවාහයකට අසුණාක් මෙන් නොනැවතී ඇදී යයි. සැහැල්ලු බවක් මෙන්ම සතුටක්ද දැනේ. අද උදේ පර්යංකයේදී හුස්ම සංසිඳී පෙරසේම ඉහළට ඇදී යන බවක් දැනුනි. සැහැල්ලුවක්ද අත්විඳීමි. ඉන්පසු කළුවරක් මතුවී කළු දම් වැනි ඇට වර්ගයක් වැනි යමක් දැක්කෙමි. ඉන්පසු ආලෝක ලපයක් මතුවිය. මම එසේම සතියෙන් සිටියෙමි. කකුල්වල මෙන්ම අසුනේ පහසක්ද නොදැනුණ අතර ටික වේලාවකදී මේන් මිදීමට අපහසු බවක්ද දැනුනේය. පැය එකහමාරකට ආසන්නව මෙසේ ගත කළෙමි. උතුම් ස්වාමින් වහන්සේ මාගේ ඉදිරි ගම් භාවනා ගමනේ පැවැත්මට ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් බලාපොරොත්තු වෙමි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී ඔසවනවා ගෙනියනවා තබනවා යයි මෙනෙහි කරමින් ටික වේලාවක් යන විට පතුල් වලට මුදු බවක්ද ඇඟිලි වල පතුල් වලට උණුසුම් බවක් මෙන්ම විටක රළු බවක්ද දැනේ. ටික වේලාවක් සක්මන් කරන විට નિરાයාසයෙන් ගමන් කරන බවක්ද හැඟි. වර එක අරමුණ කැඩෙනවා දැනුණද ඉක්මනින් නැවත අරමුණට පිවිසෙයි. පසුතැවීමක් නොමැත. ස්වාමින් වහන්ස මාගේ භාවනාවේ ඉදිරි ගමනට ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට ඉක්මනින්ම නිර්වාණ අවබෝධය ලැබේවා. එතකොට අර පරියන්කේ මෙච්චර වෙලාවක් තියෙනවා සක්මණේ තියෙනවා බලන්නේ පරියන්කේ සක්මණේ වගේම නැති වුණත් එදිනදා ජීවිතයේ Taman හුදකලාවේ ගත කරනකොට ඔය අත්දැකීම් ලබන්න බැරිද කියලා. Taman කොච්චර සෙනගත තලයේ හිටියත් Taman හුදකලා වෙනවනම් හිත විස්්‍රාම වෙනවනම් ඔය ඕනේ ලකුණක් ඔය පේන ඔක්කොම ජීවිතේ දකින්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් එවුවා Tamanගේ අරමුණක් කරගෙන දවස් පුරාම පුළුවන් තරම් මම දැන් මෙතන ඉන්නවා කියන එක තමයි ඉදිරි ගමනට තියෙන උපදේශයේ ඉතින් ඒක පරියන්කේදී ලැබුණයි කියලා පරියන්කේම වැඩි කරන එක නෙමෙයි අදහස් කරන්නේ. දවස පුරාම සතියෙන් ගතකරන බලන් ඒ කරලා කොයි වෙලාවෙදීද මොන අමලියක් කරදරයක් ආවමද කයේ හිත පාත්තන්න බැරි කිය. එහෙම එකක් නෑ ලෝකේ. මොන දේ වුණත් හිත පාත්තන්න පුළුවන්. ඒ නිසා වෙන දේවල් පැත්තක දාලා ඒ ඒ අල්ලපන ලස්සේ කයේ හිත පැවැත්වීම පරියන්කේ සක්මණෙන් පිටදිත් කරන්න වළන එක තමයි ඊගාට කරන්න තියෙන දේ. ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ දින අවසාන සක්මන් භාවනාව සිදු කරන අවස්ථාවේදී ආරම්භ කර ඊතා ටික වේලාවකදී සිත තුල හිස් බවක් ඇතිවිය. මෙහිදී ඇස්පිල්ලම් නොඇටි ඇස් ඇර පවතින ස්වභාවයක් මුළු සක්මන පුරාම නිරීක්ෂණය විය. මුළු සක්මන් කාලයේ පැය එකහමාරකට ආසන්නව සිදු කළ අතර කිසිම වෙහෙසක් නොවුනි. එම හිස් බව තුල භාවනා ජීවිතයේ කිසි දිනක නො වූ සතුටක් ශාන්ත බවක් අත්විඳි අතර සිතුවිලි වලත් කිසිම බාධාවක් සිතුවිලි සමවන්න සිතුවිලි වලින් කිසිම බාධාවක් නොඋනි එන සිතුවිලි සිත විසින්ම පාලනය කරන ස්වභාවයක් නිරීක්ෂණය විය භාවනා කාලයේ පුරාම සතිය පාද වේදනා ස්පර්ශ ශබ්ද වලට මාරු වුවත් සියල්ල සතියට යටත්ව සිදු විය මේ නිසා පෙර දිනවලට වඩා සක්මන ඊටමත් ප්‍රීතියෙන් සිදු කළ අතර තවදුරටත් බොහෝ වේලා සිදු කළ හැකිව පැවතුණි. කය ඊටම සැහැල්ලු වූ නිසා කයේ බර පාදවලට දැනීම ඊට සැහැල්ලු අයුරින් අත්විඳෙමි. වරහන් තුල විලුඹ එල්ලා පැද්දෙන තරම් සැහැල්ලු විය. කය බොහෝ වේලාවක් සීතලව පැවතුණි. මෙම අවස්ථාවේ ඇති වූ ප්‍රීතිය පාලනය කිරීම සඳහා මෙම తত্ত্বය මානව මනසේ ස්වභාවය ලෙස මෙනෙහි කළෙමි. මෙම සක්මනේ විස්තර සතුටින් ඔබ වහන්සේට වාර්තා කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඒ කයේ ඉදුම් හිටු පහසුකම ලැබුණාම තියෙන සතුට මොනම සුඛෝපභෝගී වස්තුවකින්වත් ලබන්න බෑ. සුඛෝපභෝගී වස්තුව හැම එකක්ම නඩත්තු කරන්න ඕනේ. ඒක මල වාතයක්. කය සීම ඇවිදිනකොට පරියන්කේ ඉන්නකොට මේ ඉඳුන් හිටුන් පහසුකම මේකට කියලා කියන්නේ එහෙම සැපයක් ලෝකේ ඇත්තෙම නැහැ. ඉතින් අපි මේ හම්බ කරන්න යනවා. මොකද මේ සුඛෝභෝගී දේවල් හොයන්නේ. ඒව ඉඳගත්තර කවදාකවත් ඔය සැප නැහැ. ඒක නිසා ආර්ය ආසනය ආර්ය වාසය ඒ කියලා කියන්නේ ඉරියව්ව පවත්වන එක විතරයි. කොහෙද ඉන්නේ මොකේද ඉන්නේ කියන එක නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒව සැපත් තියෙද්දි තමයි අපි මේ පොහසත් වෙන්න හදන්නේ රට රාජ්‍ය වල යන්න හදන්නේ තමන්ගේ කයේ සැපතියි. සම්බුද්ධජානනාථේ සඳහන් කරනවා බ්‍යාමමත්තේ කලේබරේ සසංහීමි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤා. බඹයක් පමණ වූ මේ සංඥාව සහිත මනස සහිත කයේ සියල්ලම තියෙනවා. ඒකේ තියෙන සැප දන්නේ නැත්නම් අපි ගෑනු පිරිමි හොයනවා පිරිමි ගෑනු හොයනවා අර සැප හොයනවා මේ සැප හොයනවා හම්බ වෙච්ච එකෙක්වත් එක එකක්වත් නැහැ. ඊට මීට වැඩිය මේ කයට හිත දාගෙන ඒකේ උප්පත්ති මනුස්ස ප්‍රතිලාභය කොච්චර වටිනවද? ඉදුම් හිතුම් පහසුකම් කොච්චර ලැබෙනවද කියලා බැලුවොත් ආර්ථික විශේෂඥයෝ කැමති වෙන එකක් නැහැ. දේශපාලනඥයෝ කැමති වෙන එකකුත් නැහැ. ආගමික නායකයෝ කැමති වෙන එකකුත් නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ ගාවට આવොත් සැප ලැබෙනවා කියලා. බුදුජානනාථ විතරයි කියලා කියන්නේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභයේම සැපක්. අපේ ලොකු සංසයකට පාවිච්චි කරේ විශ්‍රාම වෙනවායි කියලා. හොඳට ඇඟේ වේගයට ඇවිදිනකොට හොඳට ඇඟ විශ්‍රාම වෙනවා. හොඳට පහසුවට වාඩිලා ඉනකොට ඇඟ නිකම්ම විශ්‍රාම වෙනවා. අපි මේ 55න් විශ්‍රාම යන්න හදනවා. ඇත්තට 55න් පස්සේ තමයි ඇත්තම කට්ටිය වැඩ කරන්න පටන් අරගන්නේ. විශ්‍රාම රස්සාව කරන කාලේ අයිස් ගන්නවා. 55න් පස්සේ තමයි වැඩ කරන්නේ. ඒත් විශ්‍රාම කියන වචනේ කියන්නේ කරන දේ ඇඟේ තාලයට කරනකොට ඊට වැඩි සපක් නැහැ. ඒ නිසා මේකට කියන්නේ ලද්දා මුදා නිබ්බුතින් බුඤ්ජමාන. නොමිලේ ලැබුණා වූ මේ සැපය බුද්ධ විඳිනාසුලෝ ගත කරන භික්ෂුව. ඒ නිසා පුළුවන් තරම් බලන්න මේ බාහිර වස්තු වලින් තොරව නිර්ආමිෂ සුඛ කියලා කියන්නේ කයට ඕනේ වේගයෙන් ඇවිදිනකොට පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. කොච්චරයි සක්පට. ඉති ඕකට මේ පැය ගණන් බණ අහණ්ඩයි. කොච්චර දුර බලන්න ඕනද ස්වාමීස කොච්චර වේගෙන් යන්න ඕනද ස්වාමීස වමද බලන්න ඕනේ ස්වාමීස දකුණද බලන්න ඕනේ කියලා අහනවා. ඒවට උසරක් දෙනවා. ඒක නෙවෙයි මේ ඇවිදින එක ජොලිය ඇවිදිනවා. පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. එදාට තේරෙනවා මේ ලෝකයෙන් අයින් වෙච්ච තරමට සැපයි. ඒ තමයි විශ්‍රාමය කියලා කියන්නේ. ඒ නිසා ඉඳගත්තත් ඉඳ ගන්න පූසෙක් වගේ. ඇවිද්දත් ඇවිදින්න පූසෙක් වගේ. ගහක නැග්ගත් නැගින්න පූසෙක් වගේ. ඒක හරි ජොලිය. පූස නිවන් දකින්නේ නැහැ. ඔය සෙල්ලම කරන්නේ මී වල්ලන්න. අපි ළඟ මේක නැහැ. අපි මේ අල්ලන්න හදන මේ කය කොහෙන් හරි ආලු කරගන්න. ඒ වගේ ලියපෙකටත් ස්තුතියි. මොකද උඟ දෙනෙක් මේ මොනවද මන් දන්නේ වට කියන්නේ මේ අර ගෙදර ව්‍යායාම කරන්න ඇවිදින්නේ ඒකට මැෂින් එකට මොකද්ද කියන්නේ? මොකක් කියලාද කියන්නේ? ඒව ගෙනල්ලා තියාන මම ඔය යන යන පන්සල් තැන් වල පන්සල් වල ඒවයි තියෙන එක එක පාවිච්චි කරන්නේ නැහැ. ඇවිදින්න පාවිච්චි කරන මැෂින් එක මොකද්ද කියන්නේ? තොපිට ලැජ්ජයි ඒක කියන්නේ නේ. ගෙවල් වල තියාගෙන පිස්සුගේ ඉන්න මේ පොළවේ ඇවිත් පියව සපත්තු දෙරපො නැතුව බලපල්ලා තියෙන සැපේ. ඒකට කියන්නේ අර්ත් වෙනවයි කියලා. මේ පොළවේ පය ගෑවෙනකොට තියෙන සැපේ. අපිට දැන් නැහැ. මේ සපත්තු සෙරපොළ පුරුදු වෙලා මේ මේ මේ මේ සිමෙන්ති පොළවල් වලට පුරුදු වෙලා. පය ඇවිදිනකොට ඒක අර ඒක YouTube එක පෙන්නනවා ඒක අම්මා කෙනෙක් දරුවෙක් හදනවා මේ දාලා අත්මේ දාලා තොප්පි දාලා කුෂන් උඩ දාලා මේ කවදාවත් නිදාගන්නේ අඬනවා අඬනවා අඬනවා අඬනවා ඉවර යන්නේ අර අම්මා දෙන්න තියෙන සීළු සැප දෙනවා එක දවසක ගාඩන් එකට ගිහිල්ලා සපත්තු කලවල වැල්ලේ තියෙනවා තනකොළ ගොල්ල කාර් කා hina වෙනවා දිග්ගටම ඉතින් අම්මා කියන මේ පොළොව පෑගිච්ච දවසේ මේ අර්ත් වෙලා අන්තිමට බෙන්නන යකඩ අඟල්ලේ ඇණයක් ගහලා පොළොවට ඒ වයර් එක අතට අතර දෙන්න ගියාම ඒ තර්ත් වෙනවලු ඒත් නිඳ යනවා. අපි මොන කුණු හරපැද්ද මේ ජීවිතේ කරගෙන තියෙන්නේ. මහ පොළොව අහිමි කරගෙන. පොළොව මහිකාන්තාව අහිමි කරගෙන ඒ තරමටම කරදර. පුළුවන් තරම් පොළොවේ ජීවත් වෙන්න. පොළොවට බහැර ජීවත් වෙන්න සර්වචන්නාන්සේ ජීවත් වෙන්නේ එහෙමයි. ඒ නිසා එහෙම කරනකොට තියෙන ජොලිය සැප ලියන්න තල්කොළ මදි. තල් ගහක තල්කොළ මදි. ඒ නිසා තව තවත් ලියාපල්ලා. අර මැෂින් එකේ නම කියපල්ලා පුළුවන් නම් කවුරුත්. ට්‍රෙඩ් ට්‍රෙඩ් මිල් එක. ට්‍රෙඩ් මිල් හදනවා ගෙදර. දැන් ට්‍රෙඩ් මිල් බල්ලොත් පදිනවා. බල්ලොත් ට්‍රෙඩ් මිල් එක යන පූසොත් යන මොකද මට හිනහා යනවා කියන පිටට ගියාම ඒ ලන්ඩන් නගර නුවරයි ටොරන්ටෝ නගරේ පුතුමාකාර මේ නරි. දැන් අපි මෙතේ නරිය පළාතකට ඉන්නේ නැහැ බල්ලෙක් ඉන්නවනේ. අරකේ නරිමයි ඉන්න හරියක් ඉන්නේ බල්ලෝ සේරම ගැට ඇතුල් දාලා බැඳලා නරි සෙල්ලම් උදේ හැන්දෑවේ දවසේ පාන්දරේම පාට බැසු කුණු බාල්දි ගන්නයි පුදුම නරිතෝගයක් කියනවා බල්ලෙක් මෙදී හිටියෝ නරිය බලාතක ඉන්නේ ඒ බල්ල ඔක්කොම නරි වෙලා නල්ල ඔක්කොම නරි ඔක්කොම බලු වෙලා අපේ මිනිස්සුන්ට වෙලා තියෙන දේවල් කියන්න බුදුන් හොඳ නැලැජ්ජයි කියන්නේ උන් ත්‍රෙඩ් මිල් පැද පැද ඇතුළට වෙලා බෙහෙත් පෙති කකා ජීවත් වෙනවා පොළොට බහැපියව නාපියව දින දෙකක් කාලා පොළොවේ ඇවිද පියාව කිව්වහම යෝ බනිනවයි කියලා හිතන්නේ. බනිනවනේ ඔය ලියපුවා මම ඇලිවි. අපි ඇයි ගා ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මා විසින් පර්යංක භාවනාව සිදු කිරීමේදී මගේ කය පිහිටන පිළිවෙල සිතින් මෙනෙහි කර ආශ්වාස ප්‍රශ්වාසයේ සිදු කරමි. ආශ්වාස වාතයේ සිසිල් හා දිගු බවත් ප්‍රශ්වාස වාතයේ උණුසුම් හා කෙටි බවත් අත්විඳිමි. ඉන්පසු નિરાයාසයෙන්ම හුස්ම රැලි 10ක් පමණ වූ විට බඩ පිම්බීම හැකිලිම මෙනෙහි වේ. එය සිදු කරන අතර මගේ හිස තද බර ගතියක් හා මුහුණේ උණුසුම් බවක් දැනේ. ඉන්පසු උදරය පිම්බීම හැකිලිම ආයාසයක් නැතුව සිදුවේ. එවිට සිතුවිලි පැමිණ පිට ගියද සමාවන්න එවිට සිතුවිලි පැමිණ සිනා ගියද නැවත මූල කර්මස්ථානයට පැමිණෙයි. නැවත භාවනාවට පහසුවෙන් යොමු විය හැකිය. ශබ්දද ඇහි හිසේ ගැස්සීම් නිතර සිදුවේ. මෙසේ පැය එකහමාරක් පමණ සිටිය හැකිය. ඒ කාලය තුලදී හුස්ම පමණක් දැනෙන අතර සිතෙහි හිස් බවක් හා සැහැල්ලුවක් ඇතිවේ. එවිට ප්‍රසන්න බවක් දැනේ. මා මේ කටයුතු තවදුරටත් කරගෙන යන්නේ කෙසේදයි පින්වත් ස්වාමින් වහන්සේ පැහැදිලි කර දෙන්න. සක්මන් භාවනාව මා සක්මන් භාවනාව සිදු කරන විට සක්මන් වාර 4ක් 5ක් පමණ පමණ තෙක් සිතුවිලි වලට සිත යයි. ඉන්පසු ඔසවනවා, තබනවා ලෙස හා වම දකුණ ලෙස සිතෙන් මෙනෙහි කරමි. දකුණු කකුල ඔසවන විට වම් පාය බරගතියද වම් පාය ඔසවන විට දකුණු පාය බරගතියටද අත්විඳිමි. ලනුපෙදුරේ ගොරෝසු බව හා සමහර අවස්ථාවලදී සිසිල් බවද අත්විඳිමි. මෙසේ ටික ටිකක් වේලාවකින් ක්‍රමානුකූලව සති සක්මන් කළ හැකි අතර පැය භාගයක් පමණ සිදු කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඔය පළවෙනිම වාක්‍ය තුන කියවන්නේ. පටන් ගන්නකොට දෙන්නේ. පර්යංක භාවනාව මා විසින් පර්යංක භාවනාව සිදු කිරීමේදී මාගේ කය පිහිටන පිළිවෙල සිතින් මෙනෙහි කර ආශ්වාස ප්‍රස්වාසයේ සිදු කරමි. ආශ්වාස වාතයේ සිසිල් හා දිගු බවත් ප්‍රශ්වාස වාතයේ උණුසුම් හා කිටි බවත් අත්විඳිමි. ඉන්පසු નિરાයාසයෙන්ම හුස්ම රැලි 10ක් පමණ වූ විට බඩ පිම්බීම හැකිලිම මෙනෙහි වේ. එය සිදු කරන අතර මාගේ හිස තද බර ගතියකින් හා මුහුණේ උණුසුම් බවක් දැනේ. ඒක ඇත්තට තුන්වෙනි වාක්‍යනේ හතරවෙනි වාක්‍යයේ. ඉතින් මේව කරනකොට හිසේ බර ගතියක් සහ ඇඟේ අසහනකාරී පතු වෙනවා. ඉතින් මේක නෑ අහන්න ඕනේ නෑ පසු රචනය කියනකොට තියෙනවා ඒක කරදරයකට ගන්නෑ. දිගටම භාවනා කරනවා. ඒ හිස තද වෙලා තියෙන්නේ. කයේ වෙහෙස ගතියකුත් තියෙනවා. නමුත් ඒකට බාධාවක් නෑ. දිගට යනවා. හරියට පාරේ අනිකුත් වාහන යනවා මං හප්ප ගන්නෑ. මන්දිට වාහන යනව නැත කරන්න බෑනේ. අන්නේ විදිහට මේ පැමිණෙන පැමිණෙන කොයි එක මේ කරදරයක් ආවත්, අරියාදුවක් ආවත්, සැපක් ආවත්, ආලෝකයක් ආවත් සති ධාරාව කඩාගෙන යන්නේ නැති වෙන්නයි අනේකයි මම කරන්න ඕන කියලා දැනගත්තොත් මොනම බාධාවක්වත් භාවනාවේ නැහැ. මේක කරදරයක් කරගත්තොත් කරදරයක්. මේක තියේදී සතිය පවත්වන්න පුළුවන්ද කියලා බැලුවොත් ඕන තැනකින් සතිය දාගෙන යන්න පුළුවන්. ඒ නිසා ඒක කරුවට පස්සේ එදින්දා ජීවිතේ කවුරු හරි අපිට දොස් කියනවා නම් බනිනවා නම් නැත්නම් අපි කාට හරි දොස් කියනවා නම් ඒ ඔක්කොම සතියෙන් කරන්න පුළුවන්. ඒක කතා කරන්න දෙයක් නැහැ එන්නේ නෝ අඩු වෙනවා. ඒ නිසා මේ පැමිණි දුක් පැනිරහයි කියලා පැමිණි දුක් මොන කරදර තිබ්බත් කොතෙක් දුරට සති ධාරාව අඛණ්ඩව පවත්වන්න පුළුවන්ද කියන එක බලන එකයි මගේ යුතුයකම කියන එක තේරුම් ගත්තා එයාගේ රචනාවල් කියවන්න හරි ආසයි හිතෙනවා. එහෙම නැත්නම් චෝදනා පත්‍රයක් තමයි කියවන්නේ. ඒ නිසා මේ ක්‍රමයටම මොන කරදරයක් ආවත් කරදර අල්ලපන ලස්සේ සතිය පවත්වාගෙන යන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය හා සක්මන් භාවනාව පුහුණු වන්නෙක් වෙමි. පර්යංක භාවනාව හුස්ම වදින තැන ටික වේලාවක් සිහිය පවත්වන විට එය තුනී වී නැති වී ගියේය. එහෙත් ආශ්වාසය ප්‍රශ්වාසය දැනෙන නිසා එහි සිහිය පැවැත්වීමි. දෙතුන් වරක්ම සිතුවිලි සමග සිත විසිරුණද වැඩි වේලා නොගොසින් නැවත මූල කර්මස්ථානයට පැමිණීම සතුටකි. සිත දිවීමද ශබ්ද බාධාද සමග පැයකට ආසන්න කාලයක් හුස්ම ගැනීම හා හෙලීම දෙස බලා සිටියේදී කිසියම් සංහිඳියාවකට පත් වූ බවක් වැටහුණි. මෙහිද ටික වේලාවක් රැඳී සිට භාවනාව අවසන් කළෙමි. අවසන් වරහන් තුල අවසන් කරන වේලාව පැමිණි නිසා සක්මන් භාවනාව මුලින් වම දකුණ ලෙසද දෙවනුව ඔසවනවා ගෙන යනවා තබනවා ලෙසද භාවනාව කරගෙන ගියෙමි. ලනුපෙදුරේ රළු ගොරෝසු ගතිය පතුල් වලට හොඳින් දැනෙමින් තිබුණි. එහි රළුතැන් පතුලට கிඳා යන් පසින්නාක් මෙන්ද දැනුනි. සිරුරෙහි බර එක් එක් පාදයට යන බව ඒ ඒ මොහොතේ දැනුනි. নমස්කාර පූර්වක ඔබ වහන්සේගෙන් උපදෙස් අයදිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා. දැන් ලියලා තියෙන විදිය හොඳයි. නමුත් මේ මගේ පායන වේලාව තියෙද්දිත් එළිය සක්මන් නොකරන එක නම් දෝෂාරෝපණය කරනවා. පුළුවන් තරම් හම්බෙච්ච වෙලාවේ වැල්ලේ සක්මන්ට යන්න අනුපැදුර සක්මන් කරන්න ඉතින් අර වැස්සොත් යන්න ඉන්න බැරි කමක් තියෙනවා. නැත්තම් යන්න මේ පොළවේ සාමාන්‍ය සිමෙන්ති පොළොවකට වගේ අනුපැදුර වගේ නෙවෙයි තුන් ගුණේ කාණිසංශ තියෙනවා. වැල්ලේ සක්මන් කරන නිසා පුළුවන් තරම් තවත් සක්මන සිද්ධි බහුල කරගන්න අවශ්‍ය නම් වඩා හොඳයි එළිය සක්මන කියලා කියන එක මම මේ චෝදනා ස්වරූපෙන් නෙවෙයි කියන්නේ. තව දිනු කර ගැනීමට උපක්‍රමයක්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනික යෝගියෙක් වෙමි. පර්යංක භාවනාව මම මූල කර්මස්ථානයේ ලෙස ආශ්වාස ප්‍රශ්වාස සිදු කරන්නෙමි. හුස්ම වාර 7ක් 8ක් ගනිද්දී සමහර වේලාවන්හිදී හෘද ස්පන්දනය හොඳින් දැනෙන්නට පටන් ගනී. ඒත් සමගම එම රිද්මයටම හිස ක්‍රමයෙන් දෙපසට චලනය වන්නාසේ දැනි. මෙසේ සිදුවන විට හුස්ම රැල්ල ගැන තිබූ අවධානය නොමැත. නමුත් සිදුවන දේ ගැන සිහියෙන් වරහන් තුල සතියෙන් සිටිමි. ප්‍රශ්නය 1 මෙවැනි අවස්ථාවකදී නැවත හුස්ම රැල්ලට හිත ගත යුතුයද? ප්‍රශ්නය 2 මූල කර්මස්ථානයේ ලෙස ආස්වාස ප්‍රස්වාස සිදු කළත් සමහර වේලාවට බඩේ පිම්බීම හැකිලිම මෙන්ම පපුවේ උස් පහත් වීමද ප්‍රකට වීමට පටන් ගනී. එසේ සිදුවන විට නැවත ආශ්වාස ප්‍රශ්වාස සඳහා සිත යෙදීම සුදුසුද? නැත්නම් ඒ ඒ අවස්ථාවේ ප්‍රකට වන දේ දෙස බලා සිටීම සුදුසුද? සක්මන් භාවනාව ඔසවමි ගෙන යමි තබමි යන ආකාරයට සක්මන් භාවනාව සිදු කරන අතර සිත පිට ගියත් ඒ බව දැනගෙන විනාඩි 40කට වඩා වැඩි කාලයක් සක්මන සිදු කරමි. ඇවිදීමේදී පාදය මාරු කරන විට සිරුර දෙපසට යන ආකාරය අත්විඳෙමි. එසේම පිළිවෙලින් ඇඟිලි පාදයේ මැද කොටස හා විලුඹ ලෙස ක්‍රමානුකූලව පාදයක් එසුණත් පාදයක් පාදයක් එසුණත් පාදය බිම තබන විට විලුඹත් සමග පාදයේ වැඩි ප්‍රදේශයක් එකවර පොළව ස්පර්ශ වන බව දැනගත්ෙමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධයම ලැබේවා. මේක මම හිතනවා සක්මන්ට උත්තරයක් දුන්නා මේක තමයි වෙන්නේ පරියන්කයට උත්තරයක් දුන්නා ඒක සක්මනත් බාටපත් සක්මන්ටත් උදව් වෙයි කියලා හිතනවා. ඉඳගෙන ඉන්නකොට Taman ඉඳගෙන ඉන්න ඉරියව් තුළ හුස්ම වැටුණත් හෘද ස්පන්දනයේ වැටුණත් පිම්බීම හැකිලිම වැටුණත් ඒක හිතලුවක් නෙවෙයි විකාරයක් නෙවෙයි නාම් එකක්වත් තෝරන්න යන්න එපා. තෝරන්න ගියොත් අර තියෙන එක වෙනුවට අනිතයක් හොයන්න ගියාම හිත නිකාං අමෝරාවට වැටෙනවා. මේ එකක්වත් හිතට හිතලා ගත්ත දේවල් නෙවෙයි නම් ප්‍රകൃතිය නම් මම දැන් මෙතන කියනකට සාක්ෂිය නම් අහුවෙන එක දිගේ යන්නේ. ටිකක් කල් යනකොට සමානලාට වැඩිම ප්‍රකට වෙන දේ වැටහෙවි. ඒක නිසා ඒ ආස්වාස ප්‍රසවාස බලන පිම්බීම හැකිලෙන් පේන පිම්බීම හැකිලෙන් ආස්වාස බලනකොට හෘද ස්පන්දනේ පේනවා. මේ අතර තාරාතිරම් බලන්න එපා. එතකොට අනවශ්‍ය ප්‍රශ්නයක් ඇවිල්ලා හිත අර ලස්සනට යන වැඩේ පැංගිරි වෙන්න පටන් ගන්නවා. ඉඹු ඉඳුල් වෙන්න පටන් ගන්නවා. ඇඹුල් වෙන්න පටන් ගන්නවා. මේ තමයි කල්පනා කරන්න හිතේ තියෙන කෂද නොකෑමන දහපතුරා ගතිය. මේ ලස්සනට භවනාව යද්දී සැක කර. මං ආනබන බලනද? පිම්බි මැකෙන් බලනද? වර්ධ ස්පන්දේ බලන මේ එකක්වත් මට පුළුවන් වට එනවා නෙවෙයි. එන දේනේ මතුවෙන හැටිනේ එන යන්නේ කියනවා. අන්තිමට යනකොට වැඩියෙන්ම මතුවෙන එකට හිත හේතු වෙයි. ඒක නිසා මේ තුනම සතිය තියෙන බවට ලකුණු කියලා ආශ්‍රයයකට අනුග්‍රහ කරන්න කියන එක තමයි කියන්නේ. පර්යංක භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාවේදී පළමුවෙන් මම දැන් මෙතන යන වර්තමාණයට හිත අරන් ඉන්න ඉරියව්වෙන් හිත පිහිටුවා නාසිකාග්‍රය දෙස හිතින් බලා සිටියෙමි. ඇතුල්වන හුස්ම සීතලටත් පිටවන හුස්ම උණුසුමටත් දැනුන නිසා ආශ්වාසය හා ප්‍රශ්වාසය වෙන්වෙන් වශයෙන් පැහැදිලිව දැක්කෙමි. මෙසේ වාර 10ක් 15ක් පමණ කාලයක් මූල කර්මස්ථානයේ යෙදී සිටී යෙදී සිටීමේදී අතීත සිතුවිලි හා අනාගත සිතුවිලි පැමිණීමත් ඒවා නැති වී යාමත් දැක්කෙමි. මම ඒවාට කිසිම ප්‍රතිචාරයක් නොදැක් වූයෙමි. එම නිසා ඒවා නැති වී ගියේය. මම මූල කර්මස්ථානයේම රැඳී සිටියෙමි. ටික වේලාවක් මෙසේ සිටීමේදී ආශ්වාසය හා ප්‍රශ්වාසය සියුම් වේගෙන යන බවක් දැන් දැනෙන්නට විය. ආශ්වාසයේත් ප්‍රාශ්වාසයේත් වෙනස්කම් නොදැනුනි. හුස්ම ඇතුළුවනවා පමණක් දැනුනි. සිතට සිතුවිලි ගලා ඒමක් නැති විය. හිතේ සැහැල්ලු බවක් දැනෙන්නට විය. කයේද නියම හැඩයක් නැතුව සේ දැනුනි. මෙසේ ටික වේලාවක් සිටන විට වැටෙන්න යන්නාසේ දැනෙන්නට විය. මම නැවත මූල කර්මස්ථානයට පැමිණීමේ ගරු ස්වාමින් වහන්ස සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ගරු ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් නිවනම අවබෝධ වේවා. එතකොට බැටෙන් හදනවා නැත්නම් ආය මූල කර්මත්තාන්ට එනවා. එහෙම නැත්නම් පිටතෙන් දෙත යනවා මේ තුනේ කොයි එකේද වැඩි සතිය තියෙන්නේ කියලා බැලුවොත් අපිට හිතා ගන්න බැරි උත්තරයක් ලැබෙනවා. වැටෙන්න යන වෙලාවේ සතිය තියෙනවා. මූල කර්මස්ථානයේ සතිය තියෙනවා. හිත පිට ගියයි කියලා සතිය තියෙනවා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හොඳට බලන්න මේ වැනෙන්න හදන වෙලාවේදී මම සතිය කය ගැන වැඩි අවධානයකින් සතියකින් ඉන්නවද? නැත්නම් මූල කර්මස්ථානයේ තියෙන වෙලාවේදී වැඩි අවධානයකින් සතියෙන් ඉන්නවද? නැත්නම් හිත පිට ගිය වෙලාවයි කියලා කියන වෙලාවල් වල අවධානයෙන් සතියෙන් ඉන්නවද කියලා බැලුවොත් ඇත්තම කියනවා තුනේ එකක දිව සතිය වෙනසක් වෙන්නේ නැහැ. ඒක අපිට අදාහ ගන්න බැරි දෙයක්. ඒක නිසා සතිය වැඩ කරනවා නම් නැත්නම් සතිය ආලෝකයේ යටතේ නම් මොන නම්මනම් තිබ්බත් අර තියෙන සතිය සතුටට කාරණාවක් කරන අනුග්‍රහකරනද ඒක හිතලා තියෙන්නේ මූල කර්මස්ථානයේද වෙන වෙන ගතියේද පිට යන අරමුණේද කියන එක වෙනස් දෙයක්. නමුත් මේ ඔක්කොගෙම සතිය තියෙනවද නැද්ද කියන එකට අවධානයෙන් යන්න. එතකොට මේට වැඩිය වෙනස් අත්දැකීමක් ලබන්න පුළුවන් වෙනවා. අති ගෞරවනීය ස්වාමින් වහන්ස මම දින පහේ භාවනා වැඩසටහන් තුනකට මීට පෙර සහභාගී වූ මේ වැඩසටහනත් සමග හතරවන වැඩසටහනට සහභාගී වන යෝගියෙක් වෙමි. මම ඊයේ දිනයේදී පැයක පමණ කාලයක් සක්මන් භාවනාවේ යෙදී සිට අනතුරුව පර්යංක භාවනාවට යොමු වුනි. මම පර්යංක භාවනාවේදී මගේ සිත නාසිකාග්‍රේ අග පිහිටුවාගෙන හුස්ම ඉහළට පහළට යන අයුරු අත්දකිමි. එහිදී ආස්වාසයේදී සීතල සුළං රැලිද ප්‍රස්වාසයේදී හුස්ම උණුසුම බැවුද මට වැටහුණි. නමුත් ටික වේලාවකදී අනායාසයෙන්ම වාගේ මගේ සිත පපු පෙදෙසේ හැකිලීම සහ පිම්බීම දෙසට යොමු විය. මෙය මින් පෙරද සිදු වී ඇත. එවිට පපු පෙදෙසේ පිම්බීම සහ හැකිලීම දෙසට සිත යොමු කරන්නෙමි. විනාඩි 25ක් වැනි කාලයකදී මගේ දෙපාවල දැඩි වේදනාවක් හටගෙනුනි. එවිට මම එම වේදනා දැනෙන ස්ථාන පිළිබඳව සැලකිලිමත් වීමි. ඒ ගැන සිතාම ඒ ගැන සිතන ගමම්ම මම සුපුරුදු පරිදි පිම්බීම හැකිලිම ගැනද අවධානයෙන් සිටියෙමි. වරහන් තුල නොසෙල්වි. ටික වේලාවකදී වේදනාව සහ පිම්බීම හැකිලිම පිළිබඳ සංවේදනයද අමතක විය. නැවත මා පියවි සිහියට එළඹෙන විට මගේ පපු පෙදෙස දැඩි තද බවක් දැනුනි. ආශ්වාස ප්‍රශ්වාසයේද ඊතා ආයාස කර බවක් හැඟුනි. මට හැඟෙන පරිදි මට වැටහුණේ මා පියවි සිහියෙන් මිදී ඉහළ සිට මේ දෙස බලා සිටින්නාක් වැනි බවක් සහ බෝතලයක් වැනි දෙයක සිරවි එළියට ඒමට අපහසුව සිටින බවක් මෙනි. නමුත් මම එයට බිය නොවි ඉහළ සිට මේ දෙසම බලා සිටියෙමි. එවිටම යම් ශබ්දයක් ඇසුන බැවින් මා දිනෙත් විවර කර බැලුවෙමි. මම වේලාව බලන විට පැයකුත් විනාඩි 5කට ආසන්න කාලයක් ගත වී තිබුණි. ගරුතර ස්වාමින් වහන්ස මීට ප්‍රථමවද මා වෙත මෙවැනි සමාන අවස්ථා සිදු වී ඇතත් එම අවස්ථාවන්ට මා ඊට ලොල්ලුවත් ක්ෂණයකින් ක්ෂණයක් කින් ඒ මොහොත වියකී ගොස් මා පියවි තත්වයට පැමිණෙයි. ඊතා කාරුණිකව ඔබ වහන්සේගේ මේ පිළිබඳව විමසා සිටිමි. ඔබ වහන්සේට අමා මහ නිර්වාණ අවබෝධයම ලැබේවා. උනේ එක් ක්ෂණයකින් වෙනා වගේ ගියාට මේකට ගොඩාක් ජවනිකා රාශියක් තියෙනවා. සිද්ධි වැටක් වෙන්නේ නමුත් ඒක බාහිර ගැස්සිට අවදිනවා වගේ තමයි පේන්නේ. ඒ නිසා විපස්සනා ලෝකේ තියෙනවා උපමානයක් මේ ලෝකේ කිසිම දෙයක් එක සිද්ධියක් කියලා එකක් නැහැ. සිද්ධි වැටක් තියෙන. ක්‍රියාවලියක් තියෙන. එතකොට අපි ගැසිලා අවදිනාට පස්සේ හිතන මේක එක ක්ෂණයක උණා කියලා නෑ. ඒක අවස්ථා රාශියකදී වෙන්නේ අන්නේ අවස්ථා වෙන් වෙන් වශයෙන් බලන්න පුළුවන් නම් මේ ලස්සන ජවනිකාව. අපේ හිත නොදන්න තැනට යන්නේ එක සැරේ නෙවෙයි. දන්න දේ ඉඳලා හිමීට හිමීට දන්න දේ නැති වෙලා යනවා. ඊට පස්සේ නොදන්න තැන ඉඳලා දන්න දේට එන්නේ එක හිතකින් නෙවෙයි. එක චිත්තක්ෂණිකෙන් නෙවෙයි. අන්නේ දෙක හොඳට විස්තරව බලන්න නම් පුදුමාකාර සතියක් මේ අපි සාමාන්‍ය වන්න සතියින් කොහොමඩක්වත් ඒක කරන්න බෑ. ඊට වැඩිය වේපුල්ල සතියක් අවශ්‍යයි. ඊට වැඩිය සුපතිත්‍ිත සතියක් අවශ්‍යයි. ඊට වැඩිය එලඹ පෙලඹ වාසය කරන සතියක් අවශ්‍යයි. ඒතකොට තමන්ගේම හිත වැඩ කරන හැටි තමන්ට තේරෙවි. දන්න තැන සිට නොදන්න තැනට යෑමත් හැම කෙනාටම සිද්ධ වෙන එක විදියට. නොදන්න තැන ඉඳලා දන්න තැනට පැමිණීමත් එක විදියට සිද්ධ වෙනවා. නිසා දැන් ඒකට යන නිසා අනිත් දවසේ මේකට ලෑස්ති වෙලා යන්න මේක එක සිද්ධියක් නෙවෙයි ක්‍රියාවක් නෙවෙයි ක්‍රියාවලියක් කියලා සිද්ධි වැටක් කියලා ධර්ම પરම්පරාවක් කියලා අන්නේ දෙක කලබල වෙන්න දෙ නැතුව හොඳට නිරීක්ෂණය කරන්න එතකොට තමයි දැක ගන්න පුළුවන් වෙයි මේක චිත්ත නියාමයක් වැඩ කරන්න මෙතන මට ඕන දෙයක් වෙන්නේ නැහැ අන්නේ චිත්ත නියාමයේ දැනගන්න මම දැන් සුදුස්සෙක් ඒ නිසා වෙන්දට වැඩිය දල්වාගත් සතියකින් ඒ දේ වෙන්න ඇරලා හොයන්න යන්න එපා, ඉල්ලන්න එපා. වෙනකොට බලන්න ඉන්න. එතකොට බුදුම අපි හිතේ නැටි කියන්නේ යටිහිත කියලා යටිහිතේ වෙන සිද්ධි වැටක් වෙන්න පටන් අරගන්නවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේගේ උපදෙස් අනුව වසර දෙකක පමණ කාලයක සිට ආනාපාන සති භාවනාව සහ සක්මන් භාවනාව කරගෙන එන්නෙමි. ඒ අතරතුර මෙහි පැවැත්වුණු භාවනා වැඩමුළු දෙකකටද සහභාගී වුනිමි. සක්මන් භාවනාව වම දකුණ සහ ඔසවනවා තබනවා යන ආකාරයට සිතමින් පියවර තබන ගමන් පාද පොළවේ ස්පර්ශ වන විට දැනෙන රළු බව සිනිඳු බව සහ සීත උෂ්ණ බව මෙනෙහි කරමින් සතිමත්ව සක්මන් භාවනාව කරගෙන එන්නෙමි. පර්යංක භාවනාව නාසිකාග්‍රේ හිත පිහිටුවාගෙන ආශ්වාසයේ ප්‍රශ්වාසයේ මෙනෙහි කරමින් සිත විසිර යා නොදී මූල කර්මස්ථානෙහිම සිත තබාගෙන ආනාපාන සති භාවනාව වැඩිවීමට පුහුණු උනේමි. මේ අවස්ථාව වන විට පර්යංක භාවනාවට වාඩි වී ඇතුල්වන හා පිටවන හුස්ම රැල්ල කෙරෙහි මනා අවධානයෙන් යුතුව භාවනාව ආරම්භ කරමි. විනාඩි 10ක් පමණ ගිය විට හුස්ම රැල්ල ක්‍රමයෙන් සියුම් වීගෙන ගොස් නාස් කුහර වලින් හුස්ම රැල්ල ඇතුළු වන හා පිටවන ආකාරය පැහැදිලිව නොදැනෙන තත්වයට පත්විය. තවත් ස්වල්ප වේලාවක් යන විට ආශ්වාස ප්‍රශ්වාසයේ වෙන්කොට හඳුනා ගැනීමට නොහැකි තත්වයකටද පත්වේ. මේ වන විට ආනාපාන නිමිත්තද අප්‍රකට වී ගොස්ය. නාස් කුහර වලින් හුස්ම රැල්ල ඇතුළු වන හා පිටවන ආකාරය පැහැදිලිව නොදැනී යාන්තමට දැනෙන උදරයේ උස් පහත් වීම නිසාද විනාඩියකට පමණ වරක් નિરાයාසයෙන් දිග හුස්මක් ගැනීම නිසාත් ආශ්වාස ප්‍රශ්වාසය තුල හිත පවතින බව පසක් කර ගනිමි. තවද චිත්‍රපටයක් දකින්නාක් මෙන් නොයෙකුත් විදිහේ රූප පෙනෙමින් නොපෙනී යයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ කරුණු සැලකිල්ලටගෙන ඉදිරියේදී මට ආනාපාන සති භාවනාව වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරව নমස්කාර පෙරදරිව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සුවභාවය සමාවන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝායසත් ප්‍රාර්ථනා කරමි. ආනාපානේ හෝ මොනම දෙයක් හෝ උලිච්ච වෙච්ච ගමන් ගොරෝසුව තියෙනකොට ඒකේ අලගිය මොලගිය හොයන්න බෑ. ව්‍යංජන අන ව්‍යංජන හොයන්න බෑ. ආකාර සටහන් හොයන්න බෑ. ඒක දිහා බලාන ඉඳලා ඒක තැම්පත් වෙන මට්ටමට එනකොට තමයි ඒකේ සබ්බ කාය පරිසංවේදී කියලා ආනාපානයේ මුල මැද අග වශයෙන් හොඳට විස්තර පේනවා. ඒ නිසා විස්තර පේන්න අරමුණ දපෙන දමාගෙන අරමුණ හේම කරගන්න ඕනේ. අරමුණ කී කරුණාට පස්සේ තමයි පේන්නේ. ඒ නිසා ගිය ගමන්ම වැඩි විස්තර හොයන්න යන්න එපා කොහොම හරි අරමුණ යාලු කරගන්න. යාලු කරන අරමුණ තැම්පත් වේගෙන එන නැම්මට තමයි විස්තර බලන්න පුළුවන්. මේ විස්තර බලන්න බලන්න මේ ආනපන එන්නේ එන්නේ සිුම් වෙන්න පටන් ගන්නවා. ඒ අතරමැදම පොඩි පෙරලියක් සිද්ධ වෙනවා. ආස්වාස් ප්‍රසාර දෙක අතර තිබුණ වෙනස්කම් නැති වෙලා සමාන ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒකේ මායා කරන සුළුයි. ඉස්සල මේ ආස්වාසේ සීතල ප්‍රසවාස උණුසුමයි කියලා කළු සුදු වෙනසක් තිබුණ දේ තැම්පත් වෙන නැම්මට යනකොට, ඛේ වෙන අවස්ථාවට යනකොට, වැය වෙන අවස්ථාවට යනකොට, නිරුද්ධ වෙන අවස්ථාවට යනකොට මේ දෙක අතර සමාන ලකුණු පේන්න පටන් ගන්නවා. ඉතින් එතකොට බොහෝ විට යෝගාචරණ නිඳ යනවා. එක්ක කම්මැලියට. එහෙම නැත්නම් වැරදිලා කියලා හිතනවා. එහෙනම් සීලෙ කැඩලා කියලා හිතනවා. එහෙනම් සතිය කැඩලා කියලා හිතනවා. එහෙනම් සමාධිය කැඩලා හිතනවා. නමුත් මේ වෙලාවට වෙන්නටත් වැඩි අවධානයකින් අර දෙකේ වෙනස දැක දැක හිටපු එකේ දෙකේ සමාන ලක්ෂණ පේන මට්ටමට එනකොට එහා පැත්තට පැන්නොත් මේ පරමාර්ථ ධර්මයක් වල සමා වෙන්න සම්මුති ධර්මයක් වල පරමාර්ථ පැත්තට යන්න පුළුවන්. අන්න ඒකට ලෑස්ති වෙලා යන්න කොච්චරක් උනන්දුවෙන් ඉන්න ඕනේද? මේ ලියුමේ එක ලස්සනද කියවෙනවා. හොඳට සිහුම් වෙනකොට දෙක අතර වෙනස නැති වෙනවා. අන්න එතනදී සතිය උප්පරීමට යන්න ඕන. බහන නතර කරන්න එපා. මෙතෙන් තමයි බහන පටන් ගන්න තැන. මේ සමහරකට ඔතෙන් යන්න විනාඩි 45ක් විතර යනවා. වැඩමුළුවේ 4 5 6 දවස් යනකොට ඕක පටන් අරගෙන විනාඩියෙන් දෙකකින් වගේ තීරෙන්න පටන් ගන්නවා. අන්න එතෙන්දී පූර්ණ අවධානයකින් වල විනස්සත් පිච්චිදී සමා ලකුණු නැත්තම් පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ බවට පත්වීම විශේෂයි බැලුවොත් විතරක් අපිට කොච්චර පිස්සු ලෝකයකද ජීවත් වෙන්නේ කියලා දැනගන්න පුළුවන් වෙයි. ඉතින් ඒකට මේකේ සූදානමක් තියෙනවා. අන්න ඒකට සූදානම් වෙලා යන්න කියලා කියනවා. ගරුතර ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව දන්වා සිටිමි. අද දින 10වල වැසි සහිත ඌයෙන් 12ත් 1ක් දක්වා සක්මන් භාවනාව ඇතුළත ලනුපැදුරක් මත සිදු කරගෙන යන විට එය ඊටමත් රළු ලනුපැදුරක් නිසා යටිපතුලේ වේදනා දෙන්නට විනි. නමුත් එය ගණන් නොගෙන සතිය පවත්වමින් සක්මනේ යෙදෙන විට යටිපතුලේ ස්ථාන වැඩි ප්‍රමාණයක් ලනුපැදුරේ රළු බව නිසා රිදුම් දෙන්නට විය. ඒ සමගම සිහියට නැගුණේ යටිපතුලේ ඇති නිල ස්ථාන මෙලෙස තෙරපුමට ලක්වීමෙන් සිරුරේ බොහෝ ඉන්ද්‍රයන්ගේ හා වෙනත් ස්ථානවල ලෙඩ රෝග සුව විය හැකි බවයි. එකිනෙහිම ඔබ වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු වයස අවුරුදු 75ක් වූ ඕස්ට්‍රේලියානු කාන්තාවද මට සිහි විය. ඇයටද නිරෝගී සුවය සැලසෙන්නට ඇත්තේ මෙසේ සක්මනේදී නෙල තෙරපීම මගින් විය හැකි බව මට හැඟුණි. ඔබ වහන්සේට නිවන්ම අවබෝධ වේවා. ඒ අම්මන්ට මැරුණා. ඒ නිසා ඔය කරපු එක නට ෂුවර් මැරලා. ආයෙ දෙකක් නැහැ. ඒක මට කේදයි කේන්දරේ බලන්න නැතු. හැබැයි අහවල් දවසෙත් මැරෙන්න කියන එක විතරක් කියා ගන්න බෑ. ඕහොම නේ සක්මන් කෙරුවා නම් මැරර මැරර මැරරම. ඒ නිසා කකුල පොළවේ ඇවිදලා නැත්නම් පොළවේ ඇවිදින්න ලයිසන් නැහැ. ඉතින් ඒකට ලනුපැදුර ඇවිදිනකොට කටු ගාලක ඇවිදින්නවා වගේ. එනිසා හොඳට ඇවිදින්න මේ නාකි අම්මණ්ඩිලයි මේකේ ආච්චි නාකියෝ ටිකයි හොර වෙලා තියෙන්නේ මොකටවත් නෙවෙයි සක්මන් කරන්න නැති නිසා. තන්නේ කර හොර වෙලා ඉන්නේ. මයි ළඟම ඉන්නවනම් මං උඩා පල්ලේ දෙසරක් කරයි යනවා. ඔය ඔක්කොම ලෙඩ ඉවරයි. මේ තන්නේ කර කාලා පුදින එකේ ලෙඩේ. ඉතින් හොඳට සක්මන් කරන අඩු ගානේ එක පැයක් එක දිගට සක්මන් කරනවා නම් දවසකට ඉහෙන් බහින රෝගයක් එන්නේ. මේ ඉහළ පහළ දෙසට සක්මන් කරනකොට පින්න පාත යනකොට තවත් 10 කොලෙස්ටරෝල් තියෙනවා. තවත් 10 ඩයබටිස් තියෙනවා. ඉවරයි. ශරීර හොරකම. ශරීර හොරකම තියෙන හැම භාවනා ක්‍රමයකම හැම ආගමකම භාවනා ක්‍රම තියෙනවා. සක්පඩ දුන්නේ බුදුහාමුදුරුවෝ විතරම. සර්වඥාන්සේ කියන සර්වඥතා ඥාණයට උන්වහන්සේ කියනවා අධධානක්කම හෝති පධානක්කම දීර්ඝ ගමනක් යන්න වැඩක් කෙලවර කරන්න සක්මන් කරන්න කියන්නේ. එදා හොඳට සක්මන් කරන්න. එතකොට බුදුම ශරීර සෞඛ්‍යය. ඒ වගේම බුදුම විදියට කර්මන්නේ ගතියක්. බුදුම විදියට ඊගාට කරන පරියන්කේට ජවයක්. ඒ වගේම ඕනි වැඩක්. දිගට කරගෙන යෑමේ ශක්තියක් ලැබෙනවා. ඉතින් සතිපාසලේ අපි දිනන්න ප්‍රධාන හේතුව ලංකාව පුරාම ළමයි අපි කියන්නේ පිළිගන්න හේතුව ඒ ළමයිට සක්මන් භාවනා කියලා දෙනවා. එළියටම දානවා. දාලා සක්මන් කරලා ගත්තට පස්සේ උන් සම්පූර්ණ අලුත් වෙනවා. මේ සාමාන්‍ය භාවනා කරනවා කියන්නේ ඇස් දෙක වහගෙන අතක් පිට අතක් තියාගෙන කියලා නිතාන තියෙන්නේ. මම සක්මන් කළ බලන්න මීතර කළ විතර ධක්මට අනුග්‍රහ කරන තැන මුළු ලෝකෙ කොහොක්වත් මම දැකලා නැහැ. ඒ නිසා සන්තෝසයි ධක්ම පිළිබඳව සතහන් කරනකොට වේදා හදා ගන්නකොට තවදුරටත් කරන්න. එතකොට මේ කකුලෙන් එන පණිවිඩෙන් මුළු ඇඟේම සෞඛ්‍ය වැඩෙනවා. තෙරුවන් සරණයි අති ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්ම කරුණක් සම්බන්ධවයි. ඔබ වහන්සේ ඊයේ දේශනා කළ පරිදි මාහට තේරුම් ගැනුනේ සිතට නැගෙන බාහිර අරමුණු අතීත ආවර්ජනා අනාගත සැලසුම් රාග දේශ ආදී අරමුණු පසකට දමා බැහැර කරන ලෙසය. ඒන් නානත්ත කායා ඒකච්ච සංඥා බවට පැහැදිලි කිරීම එයද මට ප්‍රශ්න ඉදිරි කොටස පැහැදිලි නෑ ස්වාමින්වහන්සේ අලියලා තියෙන විදිහ. ඔය ඉන්නේ මහා කරෝල් එකනේ ඉන්නේ පේන්නේ නැහැනේ. එක්ක ලයිට් එක දාගන්න ඕනේ. එහෙම නැත්නම් මේ මේ එළිය තැනකට එන්න ඕන. ඇස් පේන්නේ නැහැ. පේන්නේ අකුරු පේන්නේ බෑ. අකුරු පේන්නේ බෑ. ඔය එළිය තැන ලයිට් එක දාන්න. මේ ලයිට් එක දැම්මත් හරි. හරියන්නේ නැහැ. එහෙනම් ලීප් එක කනට දෙන්න එතකොට කියවයි. නෑ එතකොට ලීප් එක කවුද කියලා අහුවෙන්නේ නැහැ. කවුද කියවන්න කැමති ඒ මොකද්ද ප්‍රශ්නේ මොකද්ද කියලා. දැන් අපි වෙලාව ගත වෙලා තියෙන්නේ. බේන ඒක හෙට කල් දානවා නඩු හෙට කල් දානවා. ලියවෙ කෙනාට කියන්නේ මේ සිංහලෙන් ලියලා දෙන්න කියලා. අපබ්‍රන් සොලින් ලියන්නේ නැතු. එතකොට පළවෙනි පස්සේ කොටසට මම උත්තර දීමේ ඒකට කරනවා නැත්නම් එහෙම මේ අපව ලියන දේකුත් නැහැ. නෙමෙයි ලියපුවනස ඉදිරිපත් වෙන්නේ. අපි මොකටද මේ අනුගෙන අඩු කතා කරන්නේ? ලියපෙකනට කතා කරලා කියන්නේ ඒක ලියලා හරි ගසලා දෙන්න කියලා අපි හෙටට කල් දානවා මොකද අපි විනාඩි 10ක් විතර වැඩිපුර ගිහිල්ලා තියෙනවා උසාවියේ වහන්නයි යන්නේ කියනවා නම් පැහැදිලි කරලා දෙන්න එතකොට අපි මුල් ටිකත් එක්ක අරගෙන අපි හෙට පළවෙනියට ගමු මේ ප්‍රශ්නේ හොඳයි. එහෙමනම් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා. අපිට තියෙන විනාඩි 50ක විතර කාලයක් සක්මන් කරන්න. ඒ සක්මනේ පස්සේ අපි තුනට නැවත රැස් වෙනවා. පරියංක භාවනාවකට සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.